දුම් පරීක්ෂා ගාස්තු සහ අපේ අනෙකුත් ගැටලු ඊයේ දිනේදී මුදල් අමාත්‍යාංශයේදී සාකච්ඡා කරා මුදල් අමාත්‍යවරයාත් ඒ වගේම අයිලිස් අමරිකම අමාත්‍යවරයා සමග අපේ කර්මාන්තයේ තියෙන ගැටලු පිළිබඳ අපි දීර්ඝ වශයෙන් අමාත්‍යවරුන්ට පෙන්නා කර්මාන්තය කලාවැටීම් පිළිබඳ තමයි අපි දිගින් දිගටම අවධානය කරේ මොකද හේතුව ඒකාබද්ධ කාලස්ථාන සහ අපේ මුදල් සුරක්ෂිත කරගන්න සෙගොන් කාඩ්පත් තමයි දෙකම අපි අවසාන වශයෙන් අපිට එකඟතාවය පළ කළ අමාත්‍යවරයා මෙම ඒකාබද්ධ කාලස්ථාන ක්‍රියාත්මක කිරීමත් ඒ වගේම මෙම පෙරගුම් පාඩ් දුම්බද ක්‍රියාත්මක කිරීමට සමගාමීව තමයි සෑ පන්දාසේ දුම්බද අය කරන්න කටයුතු කරන්න කියලා. ඉතින් එතකන් తాවකාලික අත්විඳවන්න අපි සියලු දෙනාම එකඟතාවය පළ කළා.